මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තිබුවන් සුබ දැසනක් මීළඟ මීවිත අද මීළඟ මීවිත අපි සජීවීව ඔබට සමීප කරන්නේ වෙනදාට අපි පටිගත කළ වැඩසටහනක් ලෙස මීළඟ මීවිත ප්‍රාසංගික කියවීමෙහි අත්දැකීම් ඔබට ගෙනෙන්නේ අද වෙනස් විදිහේ අත්දැකීමක් අපි ඔබට ගෙනෙන්නට කල්පනා කරා හැබැයි වෙනස් විදිහ වුණාට මේවා වෙනස්ම විදිහ අත්දැකීම් කියන්නත් බෑ හැබැයි මීට පෙර ප්‍රචාරය වූ මීළඟ මීවිතට වඩා වෙනස් මීළඟ මීවිතක් අපි මීළඟ මීවිතෙන් ඇත්තටම කතා කරන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ අපේ රටේ කලාවට විශිෂ්ට මෙහෙවරක් කළපු විශිෂ්ටයන් පිළිබඳ ඔවුන් නිමැවූ මීවිත පිළිබඳ. ඒ මීවිතෙන් මත්තුණු අපි රසය පමණක් නොවේ ප්‍රඥාවද ලැබුවා. ඒ නිසා මිහිර ප්‍රඥාව මේ සියල්ල වුණ අපට දානය කළා. එවන් පුරවැසියන් පිළිබඳවයි අපි අද කතා කරන්නේ. හොඳට මතක තියන්න ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳව අද අපි ඊළඟ මේ විතෙන් ඔබට ගීතමය රසය ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ ගුවන්විදුලියේ එවකට ආරම්භයේ සිට විශේෂයෙන්ම 1925 සිට මේක පරිශන ගුවන්විදුලියක් ලෙස ආරම්භ කළත් පසු කාලීනව ගුවන්විදුලිය ආරම්භ කළාට පස්සේ කාලයක් යද්දී ඇත්තම මුල් කාලේ ඉඳලම ගුවන්විදුලියේ සංගීතයට ලැබුණේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන් මුල් කාලේදී බටහිර සංගීතය තමයි වැඩි වශයෙන් ප්‍රචාරය වුණේ. ඉංග්‍රීසි රන්ගේ පාලනයත්තේ තිබුණ නිසා. සිංහල දෙමළ සහ හින්දුස්ථානීය ආදී පෙරදිග සංගීතයන් ඉටෙක්ුණේ ටික කාලයකට පස්සේ. ඉතින් මුල් කාලේදී බටහිර වාද්‍ය ඛණ්ඩ, බටහිර ගීත වගේ දා තමයි මුලින්ම ප්‍රචාරය වුණේ. මේවට ඉතින් තැටි ලබා දුන්නේ කාගිරිස් මිලර්ස්, පරෝලිස් ප්‍රනාන්දු ඒ වගේම මියුසිකල් ස්ටෝස්, සීඩිස් වගේ සමාගම් ඒ කාලේ ලංකාවේ සිංහල ග්‍රැමෆෝන් තැටි නිෂ්පාදනය කරා. ඉතින් පසු කාලීනව ඒ ග්‍රැමෆෝන් තැටිය ලංකාවේ ගුවන්විදුලියට ඔවුන් රැගෙන විත්ගෙන දුන්නා. ඒ වගේම එහි වැඩ කරපු නිබැලකින් ගිහිලා ඒ ගීත ඒ තැටි තෝරගෙන ආවා. ඉතින් ගීත ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට සිදු වුණා මුල් කාලේදී ඒ තැටි නිෂ්පාදන සමාගමේ නමත් කියන්න. ඒ තැටි අංකත් එක කියන්නේ එතකොට ඒ ගීත ඇටි සමාගම වලට යම් ආකාරයක ප්‍රචාරයකුත් ලැබුණා. කෙසේ වෙතත් ඒ ප්‍රචාරයත් එක්ක ඔවුන්ගේ අලවිය වැඩි වුණා. තැටි අලවිය වැඩි වුණා. ඒ වගේම ගුවන්විදුලිය අහන ප්‍රමාණයත් ප්‍රජාවත් යම්මාකාරයක වැඩි වුණා. කෙසේ වෙතත් අතන මුල් කාලේදී මේ ග්‍රැමෆෝන් තැටිවලට ගීත ගාන කළ ශිල්පීන් ගත්තම ඔවුන් සිංහලම විතරක් නෙමෙයි ශ්‍රී ලංකීය ප්‍රජාවට අතිබහුතර ශ්‍රී ලංකීය සිංහල ප්‍රජාවට ගීත ගාන කරපු බොහෝ දෙනෙක් සිංහලම පමණක් නෙවෙයි මම කියන මුල් කාලේ හිටපු ශිල්පීන් අතර ජේසාදිරි සිල්වා බී.ඩබ්ලිව් සිල්වා පී.එන් ඩොන් මානිස් පට්ටිආරච්චි කියලා කියන්නේ ඔබ හොඳින් දන්න නමක්, අහලා තියෙන නමක්. ඒ වගේම HW Rupasinghe master, Kokila Devi, Regina Perera, Susila Jayasinghe, Lawrence Perera, MK Winston, Joseph Perera, Rukmani Devi. ඉතාමත්ම ප්‍රකට නමක්. වුණුත් මුල් කාලෙදී ග්‍රැමෆෝන් 30 වලට ගීත ගාන කළා. ඒ වගේම ARM ඉබ්‍රාහිම්. හ්ම් ඒ වගේම එස්.එල්. ලතිෆ් බයි. අහමඩ් මොහිදීන්, සිසිලියා ඩයස්, වසන්ත සම්දනායක, ටයිටස් සමරවීර, යුඩි පෙරේරා, විල්ෆර්ඩ් පෙරේරා, මොහිදීන් බේක්. ඒ වගේම ග්‍රේට් අජනන්ද සිලා මේ වගේ අය ග්‍රැමෆෝන් තටි වලට ගීත ගාන කරන මුල් කාලේ අය වුණා. ඉතින් ඒ අතරින් මේ මුස්ලිම් ජාතිකින් විශේෂයෙන්ම කැපී පෙනෙන උන් ගාපු ගීත සහ උන් තා ජනප්‍රිය තත්ත්වයට පත් වුණා එකල ග්‍රැමෆෝන් ගීත ගායනය හරහා. ඉබ්‍රහීම් ඒ වගේම ලතීෆ් බායි අහමද් මොහිදීන් මොහිදීන් බේග් බේග් මාසේ තාමත්ම ජනප්‍රිය වුණා. ඒ වගේ අයිත ජනප්‍රිය වෙනවා. ඉතින් අපි අද වැරසන මීළඟ මේ විත ඔබට ගෙනෙන සූදානම් වන්නේ අත්‍තරම මේ නම් මම වැඩි වශයෙන් වැඩිපුර බර තබා කියන විට ඔබට ඒක දැනේවි. මේ කාල සීමාව තාමත්ම වැදගත් කාල සීමාවක් රටක් විදිහට අපිට ඉස්සරහට යන්න නම්. එකක් තමයි ඔබ දන්නව පහුගිය කාල සීමාව තුළදී මේ අන්තවාදීන් පාස් පිරිදායල කළ ප්‍රහාරත් එක්ක බිඳ වැටුණු අපේ හදවත්වල ආදරය, මියදුණු හදවත්වල ආදරය යලි ඇති කර ගැනීමට සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒකට සංස්කෘතික මිශ්‍ර වේවිතුයි අපි. සිංහල සමාජයත් එක්ක සිංහල බෞද්ධ සමාජයත් එක්ක අන් සමාජෙනුත් මිශ්‍ර විය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. නොවේසේ නම් මේක වෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න බෑ. හැබැයි අපි මේ මෑතකදීන සංහිඳියාව කියන කාරණේ කතා කරේ අන්තිමට සංහිඳියාව එපා වෙන තරමට අපි සංහිඳියාව කතා කරා. හැබැයි ඇතිවුණු සංහිඳියාවක් නම් පෙනෙන්නට නැහැ. හැබැයි මීට දශක ගණනාවකට පෙර මම අර මුල් කාලෙදි කිව්ව ග්‍රැමෆෝන් යුගයේ සිට තිස් වසරේ යුද්ධයේ තියෙන ත්‍රස්ත LTT ත්‍රස්තවාදී යුද්ධයේ ඇති වෙන කාල සීමාව මෙන්න මේ කාල සීමාව ඇතුළත ඒ කියන්නේ 80 දශකය දක්වාම ඉතාමත්ම හොඳින් ලංකාවේ ওই සංහිඳියාව කියන වචනේ අර්ථපූර්ණ සම්බන්ධතාවය නිර්මාණය වුණා. වචනේ පසු කාලේ වචන මුල් කාලේ තිබ්බා මේක භාවිත කළේ නැහැ වැඩි. මේ වගේ දෙයකට භාවිත කළේ නැහැ. මේක ඇත්තටම මෑතකදී සංහිඳියාව භාවිතාවන් මේ උපක්‍රමිකව නැත්නම් මාකටින් විදිහටනේ. ඈ උපක්‍රමිකව ජනතාව ආකර්ෂණය කරගන්න. හැබැයි ඒ කාලේ එහෙම වචනයක් කිව්වේ නැහැ. හැබැයි ඕන් එකට වැඩ කරා. ගායක ගායිකවන් ගත්තාත් සංගීතවේදීන් ගත්තාත් ඔවුන් ඉන්දියාවෙන් මෙරටට පැමිණි අය මෙහි ඇවිල්ලා පදිංචි වුණ අය මෙහි කසාද කරගෙන මෙහි දරුවෝ හදාගෙන මේ මහ පොළොවේ ජීවත් වුණ ඔවුන් ගායනා කරේ බුදුබැති ගී දේශානුරාගී ඔවුන් මේ වචන හොයා හොයා හිටියේ නෑ ඔවුන් තමන්ගේ වැඩේ කරා ඒ සමස්ත සමාජයේ මේව වැළඳගත්තා. ඉතින් ඒක තමයි තා වැදගත් වෙන්නේ. මම ඔබට මුලින්ම ඉදිරිපත් කරන්නම් ගීත කිහිපයක්. මේ මුල් කාලයේදී ග්‍රැමෆෝන් තැටි වලට ගායනා කළ මුස්ලිම් ජාතකීන් ගායනා කළ ගීත කිහිපයක්. ඕන් බලන්න අපේ සිංහල බෞද්ධ සමාජයත් එක්ක මොනතරම් සම්මීප සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාද? ඔවුන් සිංහල සමාජයත් එක්ක මුස්ලිම් සමාජයේ ඒ එවකට හිටපු අය මොනතරම් සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබෙනවාද මේ ARM ඉබ්‍රාහිම් සුන්දරති चलता श्री मुनि शासन की तिरगी सिंहनगल नगरी श्री मुनि शासन ඒ ගීත ගාන කරන්නේ එස්.එල්. ලතිෆ් බයි. මේ හමඩ් මොහිදී. උන්ගේ ගීත ඇත්තටම මේ මුල් ගීතද ඔබ අහපු ගීත ද්වයම බුදු ගුණ ගී බුදු ගුණ ගැය පිළිබඳව ගැයෙනා වූ ගීත තමයි උන් ගානා කළේ මේ ගීතයත් අහන්න. දැන් අහමද් මොහිදීන් මීට වසර කීපයකට පෙර ගායනා කළ ගීතයක් අප නිතර පැරණි රසාංගයක් වශයෙන් පැටි ආධාරයෙන් මේ ගීතය අසනවා. අපිට පුළුවන් යලිත් ඔහුගේ කටහඬින්ම සිළුමිණි සෑය වඳින්න पतिं गम्यकौतिकापवने शिलुमिमिताय पतिं गम्यकौतिकापवने पतमिन शान्त अमासुन्दरसं पत्निवने पतमिन शान्त अमासुन्दरसं पत्निवने ගලනා මිනිකඳ තේනිල් සිසිල් ගලෙන් ඔබනා ගලනා මිනිකඳ තේනිල් සිසිල් ගලෙන් ඔබනා ලංකාර වූ අනෝමා ගංගා තීරදී යදිනා සංකාර වූ අනෝමා ගංගා තීරදී යදිනා ඉලුමින් සයවන්දින් රම්‍ය කෞතිසා බවනේ වූහා කපාලා තමන් ඉසකේ ඉදිමත් තිරිසි තුහා කපාලා තමන් ඉසකේ තමන් ඔබ මේ ගීතය මොනතරම් ප්‍රමාණයක් අහලා ඇද්ද මීට කලින්? කියන්නේ පසුව එය නිර්මාණය වුණු ප්‍රතිනිර්මාණය වුණු ගීත කී වතාවක් අහලාද? හැබැයි මේ ගීතේ මුල් නිර්මාණකරුවන් බවට පත්වන්නේ ඇත්තරම මේ අහමඩ් ඉබ්‍රහීම් අහමඩ් මොහිදින් ගාන ශිල්පියාණන්. උන් මුල් කාලීනව මේ සමාජයත් එක්ක මුසුණු විදිහ ඉතාමත්ම විචිත්‍රවත්. ඔවුන් ওই જાතියක්ද ආගමක්ද ජන්මයක්ද කිසි දෙයක් උන්ට අදාළ වෙන්නේ නැහැ. උන්ට කලාව තමයි උන්ට ප්‍රමුඛ උනේ. කලාවෙන් කියවෙන දෑ uh, වැදගත් වුණා. ඒ කාගම්වාදී මුහුණුවරෙන් උන් බැලුවේ නැහැ. උන් දැනගෙන හිටිය හැම බැලුවා නම් උන්ට කවදාවත් මේ මහ පොළොවේ පැලවෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා උන් කිසි ප්‍රශ්නයක් නැහැ. උන් ගීත ගාන කළා. හැබැයි ඒත් ඒ වගේම ඔවුන්ට මුස්ලිම් සමාජය තුළ විරෝධයක් පළ වුණේ නැහැ. මොකද ඒවකට ගුවන්විදුලියේ ශ්‍රවණ පරීක්ෂණ වාර්තාවලුත් ඒ බව තහවුරු වෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් කියන්නේ ගුවන්විදුලියේ ඒවකට මුස්ලිම් සේවයක් හෝ දමිළ සේවයක් තිබෙන්නේ නැහැ. මුල් කාලයේදී තිබ්බ සිංහල සේවය. සිංහල සේවයේ සවන් දුන්නු අයගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාව ඉඳලා තිබෙනවා. මුස්ලිම් ප්‍රජාව සහ දමිළ ප්‍රජාව වැඩි පුරක් ඉඳලා තියෙන සිංහල ජනතාව. මොකද ඒ බව හරියටම අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද ගුවන් විදුලියේ වකට ගුවන් විදුලි බලපත්‍රයක් නිකුත් කළේ බලපත්‍ර ලාභින්ගේ ප්‍රමාණය ගත්තම කවුද හරියටම ගීත ඇහුවේ කවුද හරියටම මේ ගුවන් විදුලි ඇහුවේ කියන එක සම්බන්ධයෙන් උන්ට අපිට හොයාගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඊළඟට තෝරගත්ත මේ තවත් ගීතයක් මොහිදින් බේග්. මොහිදින් බේග් කියන ලංකාවේ ගීත වංශාවලියේ සංගීත වංශාවලියේ තාමත්ම වැදගත් නාමයක්. ඔහු දැන් මම කලින් කිව්ව නාමයන් වලත් ඔහු හිටියා. ග්‍රැමෆෝන් තැටි වලට ගීත ගාන කරපු ගායක ගායිකවන් අතර ඉතාම ප්‍රමුඛ ස්ථානයක් තිබෙන ගායකෙක්. අමතක කරන්න එපා මෙහෙම මොහොතේදී. මේ ගියේ පහවුණු ගියේ වෙසක් පොයේදීත් අපිට මුලින්ම ඇහෙන්නේ ඔහුගේ කටහඬ. බුද්ධං සරණං ගීතය තමයි අපිට අපිට එකපාරට මතක් වෙන්නේ පොයේ කියපම පොයේ ගීත කියපුවා නැත්නම් බොදු බැද්දි කී කියපුවම. ඒ තරම්ම කොහොමද ඔහුගේ ගීහඬ සහ ඔහුව මේ මහ පොළොව ඇතුළේ පැලවුනේ කියන එක අපි හොයලා බලන්න ඕනේ වෙනමම කාරණා වෙනම පරේෂණයකින් කරන ඕන කාරණා. අතරම ඔහු බොදු ගී ගණනාවක් ගායනා කළා තිබුණා. දේශාභිමාන ගීත ගණනාවක් ගායනා කළා තිබෙනවා. අපි නිතර ප්‍රචාර කරන වැඩිපුරම ඇහෙන්නේ අතරම ඔහු ගායනා කළ ගීතය. මොකදින් මේ කියන්නේ මේ ලක් පොළවේ මිනිසුන්ගේ හදවත්වල ඉඳා තදින් මුල් අල්ලගත්තු චරිතයක්. මේ ගීතය රචනා කළේ කරුණාරත් අබේසේකරන්. ලංකාවේ වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කළ ගීත රචකයන් අතර මුල් පෙළීම ගීත රචකයෙක් කරුණාරත් අබේසේකරන්. එම්.කේ. රොක්සාමි තම නිර්මාණය කළේ. රොක්සාමි කියන්නේ දමිළ සංගීතවේදියෙක් ජාතිකෙක් මේ ගීත ගාන කරන්නේ මුස්ලිම් ජාතිකෙක් ඔහු මොයිදින් බේග් සිංහල ජනතාවගේ ආදරය දිනාගත්තු මුස්ලිම් ජාතිකෙක් සරවන බව කඳ සූරින් යතද බල පල කර තුරුලියේ පොද කල මදනල සරවන බව කඳ සූරින් යතද බලේ සිඹ සිඹ දෙව් සැපටි මෙනි කංකලේ සිඹ සිඹ දෙව් සැපටි මෙනි කංකලේ සතපුවමන සෝ යහනක තුන්හල සරවන බව කඳ සූරින් දුගතද බලේ යමුනකිනත් දොලසකිතහුන කිතුසත මෙනි පිල්වි දනවාහනේ යමුනකිනත් දොලසකිතහුන කිතුසත මෙනි පිල්වි දනවාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ එකනතකින් බලනු මන විසාමින සරවණ බව කඳ සූරින් දුගෙතද බලේ මුදුනට ලල දේශවලින්දු ගද දොළසක කින්දන ඇවිද රුකන්ද රජ සමුදුනට ලල දේශවලින්දු ගද දොළසක කින්දන ඇවිද රුකන්ද රජ පිය මන මන පොබ කල එම සඳ ඔබ පිය මන මන පොබ කල එම සඳ මෙම පිය සදේ දුක වියසක සංසඳ සරවන බව කඳ සූරින් දුකට ගබල පල කරු තුරුලිය පොද කල මදනල සරවණ බව කඳ කුරින්දු වෙතද බලී ලංකාවේ සංගීතයට සහ ගීත ගාන ක්ෂේත්‍රයට ගුවන්විදුලිය හරහා තමයි බොහෝ සිංහල නොවන දැන් මුස්ලිම් සහ දමිළ සහ මැලේ වැනි සංගීතවේදීන් ගායක ගායිකවන් එකතු වෙන තැන බවට පත් වෙනවා. ගුවන්විදුලි වාදක මණ්ඩලය ආරම්භ කළාට පස්සේ එතන ගුවන්විදුලි වාදක මණ්ඩලයේ පිහිටුවීම තමයි ලංකා ඉතිහාසයේ ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයේ තමත් වැදගත් තැනක් බවට පත් වන ලංකාවේ සංගීතයේත් වැදගත් ස්ථානයක් බවට පත් වන්නේ. ගුවන්විදුලි වාදක මණ්ඩලය ස්ථීර වාදක මණ්ඩලයක් 1939 තමයි යෝජනා කරන්නේ. ඒකට ගුවන්විදුලි අධිකාරී වරයා විසින් සිංහල වාදක මණ්ඩලයක් ස්ථාපිත කරන්න අවශ්‍යයි කියලා. ඉන්පසු ගුවන්විදුලි වාදක මණ්ඩලයක් uh, ස්ථාපිත වුණා. ඉන් පස්සේ 1940 ගණන් වල අතක විදිහට uh, දමිළ වාදක මණ්ඩලයකුත් uh, ස්ථාපිත කරනවා. එහි වාදක මණ්ඩලෙත් කියන්නේ දමිළ වාදකයන් සහ මුස්ලිම් ආදි ශිල්පීන් සිය සංගීතමය කාර්යයන් සඳහා වුණ එකතු වෙනවා. ඉතින් මේ විදිහට ගත්තම ගුවන්විදුලියේ ගීත ගායනා කිරීම සඳහා බොහෝ අන් ජාතින මං කියන්නේ සිංහල නොවන අන් අය එකතු වෙනවා. හොඳ සම්මිශ්‍රණයක් තිබ්බයි කියලා වාර්තන උදාහරණයක් විදිහට මුත්තුසම් මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එක නැත්නම් වාදක මණ්ඩලයකට ඉතා ප්‍රමුඛ වාදක මණ්ඩලයක් තමයි ලංකාවේ හිටියේ. ඒ තමයි වාර්තා වෙන්නේ මුල්ම කාලීන වාදක මණ්ඩලයක් විදිහට ගුවන්විදුලි වාදක මණ්ඩලයකට පරිබාහිරව හිටපු ප්‍රමුඛතම වාදක මණ්ඩලය බවට පත් වෙන්නේ මුත්තුසම් මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ හිටපු අය දිහා බැලුවම ඉතාමත්ම විචිත්‍රවත් ඒක හරි පුදුම සහගතයි. උදාහරණයක් විදිහට කේමදාස මාස්ටර් ඒවකට කේමදාසෙන් ඔහු බත්නලා වාදනය කරනවා. වික්ටරාත් නායකයන්, සරත් දසනායකයන්, එම්.ජේ රොක්සාමි මේ වගේ හරිය සංකලනයක්, ජාතින් සංකලනයක්, ඒ වගේම නිර්මාණකරුවන්ගේ සංකලනයක් තිබා. පසු කාලිනව වුන් තමයි ලංකාවේ දැවැන්තම සංගීතවේදින් බවට පත් වුනේ. ඒ මුතු සම්මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකේ හිටපුවා. පසු කාලිනව රොක්සා මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකක් තිබ්බා. මේ විදිහට ඔවුන් මුල් කාලයේදී හරි එකට එකතු වෙලා මේ වැඩ කටයුතු කරගෙන ගියා. විශේෂයෙන්ම සංගීතමය අත්හදා බැලීම සංගීතමය නිර්මාණයන් ඒවා හරි විචිත්‍රවත් වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා මොකද මේ මොහොතේදී අපිට අහිමි වෙමින් පවතින දේත් එය හැබැයි කියන්න අවශ්‍යයි වර්තමානයේත් ගුවන්විදුලි වාදක මණ්ඩලය තුලය තවමත් යම් ප්‍රමාණයක වරි ඉතුරුලා තිබෙනවා අපේ ඇන්තනි සුරේන්ද්‍ර සහෝදරයාගේ සහ ඒගොල්ලෝ පවුලේ කණ්ඩායම් සහ තවත් නිර්මාණකරුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන හැබැයි මුල් අවදී තරම් දක්න ලැබෙන්නේ නැහැ. එය යමාකාරයක මේ මාධ්‍ය තුලට සමාජය තුණු විවිධ හේතුන් වෙන්න පුළුවන් මේ වනිට event අත්තක් ඇති වෙලා තිබෙන්න. නමුත් අපි යෝජනා කරන්නේ අත්තරම මේ නිර්මාණ කාරණේදී විශේෂයෙන්ම සංගීත නිර්මාණවලදී ගීත නිර්මාණවලදී එකමුතුකම ඉතා වැදගත් වෙනවා. දැන් අද දවසේදී අපිට දකින්න ලැබෙන්නේ වෙන වෙනම වෙන වෙනම උන්ගේ නිර්මාණයන් කරන සයක්. විශේෂයෙන්ම ඇත්තටම අඩු වශයෙන් තමයි දක්න ලැබෙන්නේ දමිළ සහ මුස්ලිම් සංගීතවේදීන් සහ නිර්මාණකරුවන් මේ පොදු ප්‍රවාහය සමග එකතු වෙන ආකාරය. තවත් ගීතයක් අපි තෝරාගත්ත ගෞස් මාස්ටරුත් ලංකාවේ මොහමඩ් ගෞස් මාස්ටර් ලංකාවේ ඉතා විශිෂ්ට නිර්මාණකරුවෙක් විශිෂ්ට සංගීතවේදියෙක් විදිහට ඔහුවත් හඳුනා ගන්නට පුළුවන්. අමරදේවයන් නන්දාමාලි සහ ප්‍රමුඛතම ගායක ගායිකාවන්ට ගීත රචනා ගීත සංනිර්මාණය කරපු සංනිර්මාපකේ සංගීතවේදියෙක්. මේ පණ්ඩිත අමරදේවයන්ට ඔහු නිර්මාණය කළ ඉතා ප්‍රකට ගීතයක්. යමෙකු ආවේ ඇයි කරේ යමෙකු ආවේ ඇයි කරේ යමෙකු ආවේ ඇයි කරේ යමෙකු ආවේ මේ ලෝකේ මේ ලෝකේ මායාකාරී ඇයි කරේ යමෙකු ආවේ පක්ෂි තෝරා විසම මලනු ඉසර භාගේ මනෙහි පක්ෂි තෝරා විසඳ බලනු ඉසර භාගේ කරත කාලේ යමෙක් ලෝකේ කරත කාලේ යමෙක් ලෝකේ නොතිරසේ දෝෂා ඇයි කර යම කුමාරේ ඇයි කර යම කුමාරේ සල් කාලේ අමර තිරසර කාලේ අමරණීය වේ පුරණු ජීවිතේ නෑදුකා කර්ම විපාකේ ශේ කාලේ ජන හතා කතුසේ පලදේ ජන හතා කතුසේ පලදේ නිසි ධර්මේ දේශිත කර්මේ සැසි ධර්මේ දේශිත කර්මේ පහදදුනි ලොවතා ඇයි කරේ යමෙක් හාලේ ඇයි කරේ යමෙක් හාලේ ඇත්තම අමරදේව මේ සමාවෙන් වෙනත් ජාතින්ගේ හඬ ගත්තම ගායක ගායිකාවන් අතර තවත් ප්‍රකටතම ගායක තම හරුන් ලන්ත්‍රා. තාමත්ම ප්‍රේමණීය කටහඬක් මගේ නාමලි වගේම ගීත ඇහුවම තාමත් අපේ හදවතට දැනෙන රසය මට හිතෙන්නේ තාමත්ම මිහිර ඇති ගීත ගණනාවක් ගායනා කළ ඔහුත් විශිෂ්ට ගායකයෙක් ගුවන්විදුලි ශ්‍රේණි ගායකයෙක් ඔහුත් සිංහල නොවන ගායකෙක් නමුත් අතම දැන් මේ එහෙම කතා කරන්නේ අපි මෙච්චර කල් එහෙම කතා කරෙත් නෑ ඌ සිංහලද දෙමළද මුස්ලිම් අපිට වැඩක් නෑ අපිට වැඩගත් වෙන ඌගේ කලා නිර්මාණය ඌගේ ජාතිය ජන්මේ කොහෙද කියලා වැඩක් නෑ ඌ ලංකාවේ පුරවැසි භාවයේ තිබුණද නැද්ද කියලා අපිට වැඩකුත් නෑ ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තිබ්බේ ඌන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් ඒවට තමයි අපි සමස්ත රටක් විදිහටම හැමෝම ආදරය කරේ දැන් දියුණුවයි සම්මත කරනා වූ බොහෝ රටවල් බොහෝ වෙලාවට ගණන්නේ ඒක තමයි උන්ගේ ජාතිය ජන්මයේ කෙසේ වෙතත් වඩා වැදගත් වෙන උන්ගේ දක්ෂතාවයන්. ඉතින් අපේ රට ටිකක් ඊට පසුගාමී තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. කෙසේ වෙතත් හරුලන්තර ගීතයක් අපි හමුවෙන් ඕක ගැන කතා කරන්න කලින් මනාපයේ හිතේ ගියා 1930 40 50 වගේ දශකයන් වල මර්දාන කේන්ද්‍ර කරගත්තු සංගීත සමාජ සංස්කෘතික සංස්කෘතියක් තිබ්බා සංගීත සංස්කෘතියක්. විශේෂයෙන් බජව් සංගීත කාමර වගේ දේවල් ඉතා ප්‍රකට වුණා. ඒ ඒ ඒ වල ඒ ඒ තැන්වල ජනප්‍රිය වුණු අය තමයි මේ දැන් මම මුලින් කිව්වා අපේ හරුණන්ත්‍ර ගායක ශිල්පියාණන්. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාරපු නැත්නම් ඒ එයින් ලංකාවට ආවා විශේෂයෙන්ම නූර්ති වගේවල සංගීතය ලබා දීම සඳහා සංගීතය සංගීතමය කණ්ඩායම් සහ සංගීතය ලබා දීම සඳහා ශිල්පිනෝන් වාසස්ථානය බවට පත් කරගත්තේ ওই මර්දාන ආශ්‍රිත ප්‍රදේශයේ. ඉතින් ඔවුන් එහි ජීවත් වුණා, එහි ආවාසය ලැබුවා. සහ එතනට එක්රොක් වුණා විවිධ කණ්ඩායම් විවිධ අය. ධර්මදාස වල්පොල මොහිදින් බේග් පසුගාලන එච්.ආර්. ජෝතිපාලයන් මිල්ටන් පෙරේරා හරුන් ලාන්සම ඔක්කොම එකම ප්‍රවාහයක එකම සමාජයක ජීවත් වුණු පුද්ගලයන්. ඉතින් හරුන් ලාන්ස කියන්නේ එවැනිම ගායකෙක් ඔහු මැලේ ජාතිකයෙක්. ඇත්තම ඔහු ඉපදෙන්නේ මර්දාන මාලිගා කන්ද ප්‍රදේශයේ. ඔහු උපන්ගේම සංගීතය තමයි. ඔහු මොකද ඉපදුණු දවසේ ඉඳලම ඌට සංගීතය තමයි ඇහෙන්නේ. ඒ සංගීත සමාජයත් එක්ක තමයි ඌ ජීවත් වෙන්නේ. ඌ ඉගෙන ගන්නේ සහිරා විද්‍යාලයේ වගේ මර්දාන දෙමරගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය මේ ආදී විද්‍යාලවල ඔහුගේ පරිසරය උනේ සිංහල සමාජය මැල ජාතිකෙක් වුණත් ඔහු හැදෙන්නේ වැඩෙන්නේ ආශ්‍රය කරන්නේ අය කොටින්ම කියනවා නම් ඔහුගේ ප්‍රියතම ගායකයා වෙන්නේ ධර්මදාස වල්පොල. ඉතින් බලන්න මේ මොනතරම් විචිත්‍රවත්ද කියලා ඔවුන්ගේ ජීවිත ඔවුන් ඔහුගේ ඔහුගේ ජීවිතේ පසු කාලයේ වගේද කේදවාචකකින් අවසන් වුණා කියන වෙනම කාරණයක්. ඔහු අන්ත දුක් විඳා පසුගිය ඔහුගේ කියන අවසන් කාල සීමාවද ජීවිතේ. නමුත් මම කියන්නේ උන්ගේ මුල් කාලයේදී ඒ ඇසුර ඒ සමීප බව අන් සමාජයන් එක්ක තිබ්බ ගනුදෙනුව ඉතාමත්ම මිත්‍රශීල එකක්. ඒ නිසා මට හිතුණා හරුන් ලන්තරගේ ගීත අහද්දී ඒ ගීත හරේ හරිම මිහිරි. තවත් ගීතයක් ඔහු වෙනුවෙන් ප්‍රචාරය කළ යුතුයි කියලා. Thank you. වෙලාව පෙරවරු 10 විනාඩි 35යි මේ ළඟ මේ විතර. මුත්තුසාමි මාස්ටර් මම අර කලින් කිව්වා වගේ මුත්තුසාමි මාස්ටර් කියන්නේ ලංකාවේ සංගීතයේ තව වැදගත් මෙහෙවරක් කළ සංගීතවේදියෙක්. ඔහු ඉපදෙන්නේ 1926 ජනවාරි 5 වෙනිදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී තමයි ඔහු ඉපදෙන්නේ. ඊට පස්සේ ලංකාවට පැමිණෙනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ සංගීතවේදීන් සමග සහ නිර්මාණකරුවන් සමග වැඩ කරන විශේෂයෙන්ම චිත්‍රපට සංගීතයට ඔහු එකතු වෙනවා. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂකවරයා විදිහටත් ඔහු කටයුතු කරනවා. ඇතරම මේ ඒ චිත්‍රපටයෙන් තමයි ඔහු මුලින්ම තමන්ගේ මේ කාර්යයන් පටන් ගන්නෙ. ඉතින් එතක් පටන් ඔහු ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඉතා වැදගත් මෙහෙවරක් කළ සංගීතවේදියෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ අනුදත් මගගේ බොහෝ සංගීතවේදින් හිටියා මම අර කලින් කිව්වා ඔහුගේ සංගීත කණ්ඩායමේ ඔකෙස්ට්‍රායකේ වාදනය කළපු සංගීතවේදින් හිටියා උන් පසු කාලීනව දැවැන්ත සංගීතවේදින් බවට පත් වුණා ලංකාවේ කේවදාසයන් රොක්සාමි වගේම සරදසනායකයන් එවැනි වාද්‍ය ශිල්පීන් හිටියා ඔවුන් සරදසනායකයන් සිතාර වාදනය කරනවා රොක්සාමි වයලින් වාදනය කරනවා රත්නායකයන් වයලින් වාදනය කරනවා එතකොට කේමදාසයන් බට්නලා වාදනය කරනවා නමුත් ඒක එක පැත්තකින් චිත්‍රයක් විදිහට ගත්තම අපිට මවා ගන්න පුළුවන් මොනතරම් ලස්සනද කියලා අත්‍තරම. ඉතින් එවැනි පසුබිමක් නිර්මාණ කරපු සංගීතය තමයි මුත්තුසා මාස්ටර් කඩුණ පොරොන්දේ සහාය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා විදිහටත් කටයුතු කළා. ඉන්පසු චිත්‍රපට ගණනාවකට ඔහු සිය සංගීතය ලබා දුන්නා. විශාල චිත්‍රපට ප්‍රමාණයකට උදාහරණයක් විදිහට ප්‍රකට චිත්‍රපට ගත්තොත් අහංකාර ශ්‍රී මාතලන් සංදේශ චිත්‍රපටයට හෝ සුනිල් සාන්තයන් සමග එක්ව සංගීත නිර්මාණ කළ 1961 දී අල්ලපු ගෙදර වගේම චන්ඩියා වගේ චිත්‍රපටවලට කියන්නේ ජනප්‍රිය ප්‍රවර්ග චිත්‍රපටවලට පහු සංගීතය අධ්‍යක්ෂණය කරන Mohideen Baig, H R. Jothipala, J Milton Perera, Anjani Gunathilaka, Sujatha Attanayake, G S B. Rani Perera මෙවැනි තා විශාල දිසාසේකර මේ වගේ විශාල පිරිසකට රුක්මනී දේවි විශාල පිරිසකට ගීතණු නිර්මාණ කරන සංගීතවේදියෙක් බවට පත් වෙනවා. ඔහුගේ ඔහුගේ අබෑමෙන් ඔහුගේ පුත්‍රවත්නය අතරම දරුවන් කීප දෙනෙක් ඔහුට ඉන්නවා. ඔහු විවාහ කරගත්තේ සිංහල කාන්තාවක්. එයත් ඊට වැඩගත් වෙනවා. නීලියා පෙරේරා. ඉතින් ඔවුන්ගේ දරුවන් ලංකාවේ ජීවත් වෙන දරුවන් අතරින් මොහන් රාජ් මොහන් රාජ් තමයි අතරම මේ සංගීතවේදියෙක් විදිහට පසු කාලෙන ඔහුගේ කාර්යන ඉදිරියට ගෙනන්නේ. මුතුසාමි කියන චරිතය සහ ඒ පවුලත් ඔවුන්ද දමිල වුණාට උන් ලංකාවේම තමයි ලංකාවේ කියලා තමයි බොහෝ වෙලාවට මුතුසාමි කොට ඉතින් එහෙම දමිලයි ලංකාවේ මේ කියලා ගණන්නේ නැහු ලංකාවේම ජාතියක් විදිහට ලංකාවේම කණ්ඩායමක් විදිහට ලංකාවේම අපේ ප්‍රජාව අතරම බිහුණු විශිෂ්ට සංගීත වේදින විදිහට තමයි තමිලසුන් විදිහට තමයි සැලකෙන්නේ. මේහු නිර්මාණය කරපු ඉතාමත්ම මියුරු ගීතයක් නාරද දිසසේකරන්ට. දෙන සැප දුක මාරු වියයි උරුදු ජීවන මන්තලේ ගමන නොනිමේ ලෝකයේනේ උරුදු ජීවන මන්තලේ පැතින මල් ප්‍රතිපාවුනාවේ උලං වැලි ඔහේ යන අතේ යලිත් ගහ කුල පාලු මෑණි විකිලි නම් වාලිය ලැබේ වැටෙන සැප දුක මාරු වී යයි ජීවන මන්තලේ ගමන නොමිනේ ලෝකයේනි මුරුදු ජීවන මන්තලේ කලාපති ගිය පාරහිමින් වැලි කලා සදා සමතලා විනේ හැපි ගලක යනි කලා වැතුම්වි නගා නගා හඳ දිවේ දිවේ ගැටෙන සැප දුක මාරු වියයි මුරුදු ජීවන මන්තල ගමන නොමිනේ ලෝකයේ ජලාශයක රැලි ගැටි ගැටි එන සුළං වැඩි අපේම තිරුරේ අපේම දාදිය නිවි යයි සුනි ගැටෙන සැප දුක මාරුදී දැන් මුත්තු සම්මාසයෙන් පසු ඔහුගේ පුතාත් මේ සමාජ සමග මුසෙමින් ඔහුත් නිර්මාණ කරා මේ නිරෝෂා විරාජිනිට ඔහු නිර්මාණය කළ දුන්නු තා ජනප්‍රිය ගීතයක් මුත්තු සාමි ලකුණ මේ ගීතෙත් ඇතයි මා හිතනවා මොකද ඔහුගේ පසුවත් ඒ ඒ කාර්ය ඉස්සරහට ගියා නමුත් ඇත්තම මුත්තු සාමි ලකුණුන්ට මොහන් රාජ්ගේ උඩම ආවේනික වෙනම සංගීතමය හැඩයක් තිබෙනවා මේ ඒ හැඩය සහිත ගීතයක් පිට මහන්න තිබ්බනම් හොඳ හැබැයි මේ කෙටි වෙලාව ඇතුළතදී අපි පොඩි ආවර්ජනයක් කරන්නේ මම අවසානයේදී කියන්නම් මොකද්ද අයියක් මෙහෙම කරන්න හේතුව කියලා. අම් ප්‍රශ්වාවකෙනි මේ මම අර කලින් කිව්වාගේ ඒ ඒ එනම් වැඩිපුරම කියුණාද තමයි එම් කේ රොක්සාමි කියන නම ලංකාවේ ගීතක් ක්ෂේත්‍රයට සංගීතයට ඉතාමත්ම විශිෂ්ට මෙහෙවරක් කළ පුද්ගලයෙක් තමයි M K Roksami Roksami master සංගීත ක්ෂේත්‍රයේ හඳුන්වන්නේ රොක් අයිය කියලා. ඔහුගේ සමකාලීනන සහ ඔහුගෙන් පසුව ඌත් එක්ක වැඩ කටයුතු කළ බොහෝ දෙනෙක් හඳුනන්නේ ඔහුව. ඔහු දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම දක්ෂ වාදකෙක්. මේ ගීතය අහන්න. Thank you. दिन ඇත්තටම මේ ගීතයේ මේ තන් නිර්මාණයවත් එහෙම නැත්නම් වෙන කිසි දෙයකට ඔහු සම්බන්ධ වෙලා නැහැ. ඔහු සම්බන්ධ වෙලා තියෙන මේ ගීතයේ වයලින් වාදනයට. තරම් මිහිරි වයලින් වාද්‍ය ශිල්පියෙක්ද කියලා ඔහු හිතන්නේ. ආයෙත් අහන්න පුළුවන් නම් මේ ගීතය ඇත්තටම වයලින් වාදනයම නෙවෙයි වෙනම අහන්න පුළුවන් නම් ඒත් තමත් මිහිරි. ඒ රොක්සාමිගේ මිමුරු වයලින් වාදනය. මම හිතන්නේ අපි වුන් පිළිබඳ මීට වඩා බොහෝ දෑ කතා කළ යුතුයි නේද? මේ කෙටි කාලයක් ඇතුළත එහෙම කතා කරන්න වෙන්නේ ඉතාමත් අහඹු දේවල් පොඩි පොඩි දේවල් ටිකක් තමයි. හැබැයි ඊට වඩා වෙනත් පරේෂණට ලක් කළ යුතු චරිත තමයි වුන්. මේම්කේ රොක්සාමී නැමැති විශිෂ්ට වයලින් වාදකයා විශිෂ්ට සංගීතයේදී නිර්මාණ කළ ඉතා ජනප්‍රිය ඔබේ මතකයේ තිබෙන ගීතයක්. ඔබ සමහර විට හිතන්නේ නැතුව ඇති මේ ඔවුන් මේවා හදුවා කියලාවත්. නිලුපුල් දෙනුවම් දැක ගන්නයි සුවඳල් මුහුලක සිට ගන්නයි සුළඟිල්ලෙන් ගෙනලවන්නයි සිහිල වදනින් සැනසෙන්නයි සිතුම් පැතුම් පුදියා බැරි තරමේ ආයාසයකින් කියන්න බැරි තරමේ විය ගුම් වියලි මල් කරවි අතු කොල්ල වැහැරි බිම රැකිලා ඔබ ගිය වග සරණක බැඳිලා කවුද කියයි මට කුඳුරාලා සිතුම් පෙතුම් පුදියාදරේ බැඳන්නාලේ ආයාසියේ කියන්න බැරි කර්මේ ආයාසයකින් කියන්න බැරි කර්මේ ආයාසයකින් කියන්න මේ වෙලාව ඇතුළතදී මගහරුණු බොහෝ දෙනෙක් ඉන්නවා. ඇත්තටම අපි සිංහල නොවන සංගීත වේදිකාව නිසා ගායක ගායකයන් ගැන කතා කරලා බොහෝ දෙනෙක් මගහරුණා. ඒක විශේෂයෙන් කියන්නට ඕනේ. මොකද මේ පැයක් මදි පැයක් තියා මම හිතන පැය 24ක්වත් අපිට කතා කරන්න ඕන පිළිබඳ සම්පූර්ණ කතා බහකට යන්න. මම අර කලින් කොනේ ගුවන්විදුලියේ වාදක මණ්ඩලයත් එක්ක ලංකාවේ සංගීතයත් එක්ක බැඳුණු පොළ තමයි ඇන්තනීස්. ඇන්තනි සොහොයුරන් අතර ඇන්තනි කියද මම පුදාංග ඔබ දන්න ඇන්තනි සූරේන්ද්‍රගේ පියා. ඔහුගේ සහෝදර මහේන්ද්‍ර. ඔවුන් ඔවුනුත් ගුවන්විදුලියේ සංගීත වේදින් විදිහට ගුවන්විදුලි නිර්මාණන් පවුනක් නොමේ තා පැතිරුණු දක්ෂතා සහිත නිර්මාණකරුවන්. ඉතින් ඔය 83 කළු ජූලි වෙලාවේ ඇත්තටම වුණු දැඩි පීඩාවටපත් වුණා කියලා වාර්තා වෙන වුන් නොකා නොබී හිටියා කියලා මම අහලා තියෙනවා ඇන්තනි මාස්ටර් ඒ තරම් වේදනාවෙන් කතා කරා කියලා. ඉතින් වුන් හරි සමීපව මේ සමාජෙත් එක්ක වැඩ කරතු කළා. ඒ වගේම වුන් බලා කියාගත්තත් පසු කාලේනම සිංහල සමාජය විසින්. ඉතින් මේ සමාජයේ තිබෙන සමාජ සම්බන්ධතාව විතර වැඩගත් වෙනවා. මම ඉතාලෙක්මනින් මේ අඩුපාඩුවක් කියලා හිතර හිතෙන හින්දා ඇන්තනි සුරේන්ද්‍ර නිර්මාණය කළ ගීතයක කොටසක් හරි ඉදිරිපත් කිරීම වඩාත් උචිතයි කියලා මට හිතුණා. මොකද ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ ලංකාවේ බිහුණු තාමත්ම විශිෂ්ට ගණයේ ගිටාර් වාදකෙක්, මැන්ඩලින් වාදකෙක්. ඔබ මගේ දුක විමසන දුක Yeah. ගීත සම්පූර්ණ අහන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නමුත් නේද අපිට වෙලාව තව විනාඩි 4යි තිබෙන්නේ. මොකද එච්චා ජෝතිපාලගේ ගීතයක් ගායනා කර ඉදිරිපත් කළේ නෑ. ඒක තොර අවසන් වෙනකන් තියාගෙන හිටියා. මොකද එච්චා ජෝතිපාල මේ සංගීත වෙදින් බොහෝ දෙනෙක් සමග වැඩ කටයුතු කළ ගායකෙක්. මොහමඩ් සාලි, රොක්සාමි, මුත්තුසාමි බොහෝ දෙනෙක් එක්ක. ඉතින් ඒ නිසා ඔව්වත් යම් ආකාරයක වැදගත් වෙනවා. ඉතින් මේ ගීතය අවසන් අපි තෝරාගත්තු ගීතය මොහමඩ් සාලි සංගීත වේදිකානන් නිර්මාණය කර ගීතයක්. දැන් කාලේ බලන්න මේ මේ ළමාර කලින් කිව්වා වගේ ලංකාවේ වැඩිම ගීත ලියපු ගීත රචකයන් අතර කරුණ තබේසේකර. වැඩිම ගීත ගාන කරපු ගායකයන් අතර එච්.ආර්. ජෝතිපාල. උන් වැඩ කිරීම සඳහා තෝරාගත්තේ මේ Tamange කියන්නේ සිංහල බෞද්ධ කියලා උන්ට අදාළ වෙන්නේ නැහැ. උන් අනිත් දක්ෂින් එක්ක වැඩ කටයුතු කරා. ඒ අය මුස්ලිම්ද, මැලේද, දමිලද කියලා අදාළ වුණේ නැහැ. ඒ තමයි වඩා වැදගත් වෙන්නේ රටකට. විශේෂයෙන් කලාවට පුළුවන් සංගීතයට ගීතයට චිත්‍රපටයට තෙලනාට්‍යයට වේදිකා නාට්‍යයට සකල විද කලා මාධ්‍යන්ට පුළුවන් මේ සමාජ සම්බන්ධතාවයන් වැඩි දියුණු කරන්න තර කරන්න ඒවා ශක්තිමත් කරන්න මියදුණු ප්‍රේමයන් මියදුණු ආදරයන් යලි ඇති කරන්න පණ දෙන්න පුළුවන් කලාවට ඉතින් මේ කලාවේ කාර්යභාරය තව වැඩගත් වෙනවා. අපි ඊට අනුදුරු දිනකදී බලාපොරොත්තු වෙනවා. මීළඟ මීවිත ප්‍රාසංගික කියවීමක් මීට වඩා පුළුල්ලු කියවීමක් ඔබට ගෙනෙන්නට මේ නිර්මාණකරුවන් පිළිබඳව වෙනත් හවියත් සභාවක් සමග එන සංගීතමය අත්දැකීමක් ඔබට තිලන කරන්නට අපි බලාපොරොත්තු වේ පොරොන්දුම අවල දෙනවා. බලාපොරොත්තු වේ පොරොන්දු කියන එකක්. ඒ නිසා ඒ පොරොන්දුව දෙමින් අද සමගෙන යනවා. ප්‍රභාවිත සූර්ය මට නාද සංකලනය කළේ මම හිමානන්ද රාජපක්ෂ මීළඟ මීවිතෙන් අපි මොන ගහනවා මේ ගීතමය සමගයන්වත් සමග එතනක සිටියත් ඔබ මෙලොවේ ඉඟු කල් ජීවත් වෙන්න ගිලකෝ ඔබේ හිතට සැනසුම ගෙනදී දුක කල ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ සැනක සිටියත් ඔබ නිලුවේ කල් ජීවත් වෙන්නකෝ ඔබ පතලා සිතුවත් කොහොම ඔබේ ලස්සනම විලා සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා සිටුවතු ඔහු ඔබේ ලස්සනම විලා සිහි කෙරුවත් පසු ගිය වේකලා සිහිකත මෙන් ඔබ සිඟු කල් ජීවත් වෙන්නකෝ තැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ ඔබ එන තුරු මම ස්වාමියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින්නවා ඔබ එන තුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින්නවා ඔබ දිවිරකු මත මට වර ලැබුණා ඉවිසි තුලිය ඔබ විඳකල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ විඳකල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී විඳකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල හසේ දිඟු කල් ජීවත් වෙන්නකෝ